ආයිබෝවන් අද අපි ඇත්තටම හරිම ගැඹුරු කාරණයක් ගැන කතා කරන්න යන්නේ බ්‍රාහමණේ කියන්නේ කවුද මේ ගැන හොයන්න අපි පාවිච්චි කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ වාසෙට සූත්‍රය කතාව දිගහැරෙන්නේ ඉච්ඡා නංගල කියන වනපියසක ඒ කාලේ අර චංකී තාරුක්ක වගේ නම් දරපු බ්‍රාහමණයෝ තෙහි ඉඳලා පිනනවා හ්ම් ඔව් ඉතින් එතන වාසෙට්ට සහ භාරද වාජ කියලා තරුණ බමුණු ශිෂ්‍යයෝ දෙන්නෙක් ඉන්නවා මෙයාලා අතර ලොකු කතාබහක් විවාදයක් වගේ ඇති වෙනවා බ්‍රාහමණෙක් වෙන්නේ කොහොමද කියන එක ගැන. හ්ම්. භාරදවාජිගේ අදහස් තමයි ඒ කියන්නේ උසස් කුලයක හොඳ પરම්පරාවක ඉපදීමෙන් ඒ කියන්නේ ජාතියෙම තමයි කෙනෙක් බ්‍රාහමණයෙක් වෙන්නේ කියන එක. හ්ම්. ඔව් ඒක තමයි ඒ කාලේ තිබ්බ පොදු පිළිගැනීමක් වගේ. හරියට. හැබැයි වාසෙට් කියනවා නෑ ඒක එහෙම නෙවෙයි. බ්‍රාහමණයෙක් වෙන්නේ සීලයෙන් යහපත් කල් ක්‍රියාවෙන්. ඒ කියන්නේ කම්මනා කරන දිය අනුවයි කියලා. හ්ම්. ඉතින් අදහස් දෙකක්. ඔව්. ඉතින් දෙන්නටම එකඟ වෙන්න බැරිම තැන මොකද කරන්නේ? එයාලා තීරණය කරනවා මේක බුදුහාඳුරන්ගෙම අහලා දැනගමු කියලා. ඕ ඒක තමයි හොඳම දේ. ඉතින් යාලා බුදුන් වහන්සේ හම්බ වෙන්න යනවා. ගිහිලා අර තමන්ගේ පසුබිම එහෙම කියනවා. අපි ත්‍රිවේදය, ඒ කියන්නේ බ්‍රාහමණ වේද තුනම හොඳට ඉගෙන ගත්ත අය. අර පොක්කර සාති තාරුක්ක වගේ ප්‍රසිද්ධ ගුරුවරු යටතේ හැදුනේ කියලා. ආ, තමන්ගේ සුදුසුකම් පෙන්වනවා ලගේ. ඕ ඒ වගේ. ඊට පස්සේ තමයි අර ප්‍රශ්නය අහන්නේ. තමන්ගේ විවාද ඉදිරිපත් කරලා ගෞතමයන් වහන්සේ කෙනෙක් බ්‍රාහමණෙක් වෙන්නේ උපතින්ද එහෙම නැත්නම් කරන ක්‍රියාවෙන්ද කියලා. හරිම සෘජු ප්‍රශ්නයක්. ඔව් බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ තමයි හරිම අපූරු. උන්වහන්සේ එකපාරටම හෝ නෑ කියන්නේ නෑ. පටන් ගන්නෙ ස්වභාව ධර්මයේ දිහා බලන්න කියලා. ස්වභාව ධර්මය ඒ කොහොමද? උන්වහන්සේ පෙන්වා දෙනවා බලන්න තනකොළ වර්ග දිහා, ගස්වැල් දිහා, ඊට පස්සේ කෘමිසත්තු, සිවුපාවුන්, උරගයින්, මාළු, කුරුල්ලන් මේ වගේ විවිධ ජීවි කාණ්ඩ ගැන උන්වහන්සේ කියනවා මේ හැම ජීවී කාණ්ඩයකටම එයාලටම ආවේනික උපතින්ම ලැබෙන ශාරීරික ලක්ෂණ, ඒ කියන්නේ පැහැදිලි ಜಾති ભેද තියෙනව නේද කියලා. ඔව් ඔව් තේරෙනවා. කුරුල්ලෙක්ගේ මාළුවෙක්ගේ වෙනස, එහෙම නැත්නම් අලියෙක්ගේ මුවෙක්ගේ වෙනස උපතින් මේනවනේ. ශරීර සම්පූර්ණයෙන්ම වෙනස්. හරියටම. ඒක තමයි. නමුත් උමහසේ ඊළඟට කියනවා එහෙම බලද්දි මිනිස්සු දිහා බලන්දකෝ කියලා අර කේස් හිස කන් ඇස් කට නාසය අත්පා මේ ශරීරාංග විහා බැලුවම අර සත්තු අතර වගේ පැහැදිලි ලොකු උපතින් වෙන ශාරීරික වෙනස්කම් ඒ කියන්නේ කණ්ඩායම් වෙන් කරන්න පුළුවන් ಜಾති ભેද මිනිස්සු අතර බහුලව නැහැ කියනවා. හ්ම් ඒකත් ඇත්ත තමයි. මූලිකව මිනිස්සු ශාරීරියේ ගත්තම එක වගේනේ. එච්චර ලොකු බාහිර වෙනසක් නැහැ නේද කුල අතරේවත්. ඒකනේ උමාංශ කියන්නේ ඒකයි. මනුෂ්‍ය ශරීර අතර එහෙම ලොකු જાතියමේ වෙනසක් නැහැ. එහෙනම් එහෙනම් කොහොමද මිනිස්සුන්ව වින් කරලා හඳුනාගන්නේ? එතන තමයි නේද අර මුල් ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ. හරියටම. එතනදී තමයි බුදුන් වහන්සේ අර විප්ලවීය අදහස් ඉදිරිපත් කරන්නේ. උන්වහන්සේ වදාරනවා මනුෂ්‍යන්ව වෙන් කරලා හඳුනාගන්නේ එයාලා කරන ක්‍රියාව අනුවයි කියලා. කරන ක්‍රියාව අනුව. ඔව්. උදාහරණ දෙගම දොවිතෙන් කරන කෙනාට අපි ගොවියා කියනවා. හරි. මොකක් හරි ශිල්පයකින් ජීවත් වෙන කෙනා ශිල්පියා. හා. වෙලඳාම් කරන කෙනා වෙලෙන්දා, අනුන්ට සේවය කරන කෙනා මෙහෙකරුවා, හොරකම් කරන කෙනා සොරා. ආයුධ අරන් සටන් කරන කෙනා හමුදාකාරයා එහෙම නැත්නම් භටයා යාග හෝම කරන කෙනා යාග කරන්න රටක් පාලනය කරන කෙනා රජු හරිම පැහැදිලි ඒ කියන්නේ සමාජයේ තියෙන ඒ නම් ලැබිලා තියෙන කරන දේ අනුව ඒක තමයි ඉතින් ඒ තර්කයේම දිගට අරන් ගියාම උන්වහන්සේ පෙන්වා දෙනවා බ්‍රාහමණයා කියන එකත් ඒ වගේ උපතින් ලැබෙන නමක් ලේබලයක් නෙවෙයි. ඒක ක්‍රියාවෙන් Taman ඇති කරගන්න ගුණාංග වලින් අත්පත් කරගන්න ඕන තත්වයක්. උන්වහන්සේ හරිම තදින් කියනවා මවකගේ කුසින් උපන් පමණින් කෙලස් සහිතව තණ්හාවෙන් ඇලීම් වලින් යුක්තව ඉන්නවනම් මම ඒ කෙනාට බ්‍රාහමණයා කියන්නේ නෑ කියලා. ඒ කියන්නේ භෝවාදී අහංකාරකමින් අනුන්ට කතා කරන කෙනා වෙන්න පුළුවන් හැබැයි බ්‍රාහමණයා නෙවෙයි. එතකොට කවුද සැබෑ බ්‍රාහමණයා? සැබෑ බ්‍රාහ්මණයා කියලා උන්වහන්සේ කියන්නේ කෙලෙස් රහිත. ඒ කියන්නේ රාග, ద్వේෂ, මෝහ නැති, උපාදාන රහිත. ඒ කියන්නේ මේ ලෝකේ දේවල් වලට තදින් ඇලිලා ගැලිලා නැති කෙනාට. ආ. එතකොට තමයි අර සීලය යහපත් ක්‍රියාව වැදගත් වෙන්නේ. ඔව්. ඊළඟට බුදුන් වහන්සේ ගාථා රාශියකින්ම විස්තර කරනවා මේ සැබෑ බ්‍රාහ්මණයාගේ ලක්ෂණ මොනවද කියලා. ඒ කියන්නේ ක්‍රියාවෙන් සහ ගුණෙන් උසස් තත්ත්වයටපත් උන කෙනා. ඒක දිග විස්තරයක්. අපිට පුළුවන් ද ඒකෙන් ප්‍රධාන කරුණු ටිකක් කතා කරන්න? අනිවාර්යයෙන්ම මම උත්සාහ කරන්න මේ ලක්ෂණ ටික සාරාංශ කරන්න. එකක් තමයි සියලු කෙලෙස් බන්ධන. ඒ කියන්නේ සංයෝජන සිඳලා දාපු කෙනෙක්, නොසැලෙන, ස්ථිර හිතක් තියෙන, මේ ලෝකෙට නොයැලෙන කෙනෙක්. නොයැලෙන කෙනෙක්. ඔව්. විගත වූ බන්ධන තියෙන කෙනා ඒ වගේම අර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත ඒ කියන්නේ දුක දුකට හේතුව දුක නැති කිරීම ඒ මාර්ගය කියන එක තේරුම් ගත්ත මුනිවරයෙක් ප්‍රඥාවන්ත කෙනෙක් හරියටම ගැඹුරු ප්‍රඥාවක් තියෙන මග නොමග ඒ කියන්නේ නිවන් මගයි සසර මගයි දන්න අරහත් ඵලයටපත් උන කෙනෙක් තව දුරටත් කිව්වොත් තරහ නොගන්න කෙනෙක් ඉවසීම කියන එක බලයක් කරගත්ත කෙනෙක් සීලවන්ත ඉන්ද්‍රිය দমনය කරගත්ත මේ දරන්නේ අන්තිම ශරීරය කියලා දන්න කෙනෙක් අන්තිම ශරීරයත් ඒ කියන්නේ ආයිප දෙන්නේ නැහැ කියන එක නේද ඔව් පුනර්භවයක් නැහැ ඒ වගේම කාමයන්හි නොඇලෙන හැටි උන්වහන්සේ උපමාවකින් කියනවා. හරියක නෙළුම් කොලේ වතුර බිඳුවක් රැදෙන්නේ නැතිව තියනවා වගේ, එහෙම නැත්නම් අබෑටයක් ඉදිකටු තුඩක රඳවන්න බැරි වගේ කාමයන්ට ඇලෙන්නේ නැති කෙනා. හරිම ලස්සන උපමාවක්. ඒ වගේම Tamanගේ දුකත් දුකින් මිදෙන හැටිත් තමන්ම අවබෝධ කරගත්ත අර කෙලිස් බර බිම කෙනෙක්. ගිහි ජීවිතයටවත් පැවිදි ජීවිතයටවත් ඒ දෙගොල්ලන්ටම නොඇලි අල්පේච්ඡව ඒ කියන්නේ අඩු ආශායත්ව ඉන්න කෙනෙක්. සත්වයන්ට හිංසා කරන්නේ නැහැ. දඬු මුගුරු අතෑරලා දාපු කෙනෙක්. වෛර කරන්නේ නැහැ. රාග, ద్వේෂ, මාන, මක්ක, ඒ කියන්නේ තරහ, තණ්හාව, මමත්වය, ಗುಣමකුකම වගේ දේවල් දුරු කරපු කෙනෙක්. ඒ කියන්නේ හිත පිරිසුදු කරගත්ත කෙනෙක්. ඔව්. තව දුරටත් කියනවා අනුන්ට රිදෙන්නේ නැති ඇත්ත වචන ඒ වගේම ප්‍රයෝජනවත් වචන කතා කරන කෙනෙක් කවුරුත් නොදුන්න දෙයක් ඒ කියන්නේ අදත්තාදානිය සොරකම නොකරන කෙනෙක් හරි මෙලව ගැනවත් පරලව ගැනවත් ආශා නැති ඒ දෙකටම නොඇලී ඉන්න කෙනෙක් ආලය ඒ කියන්නේ ඇලීම් සැක මේවා නැති අමානෙවනටම හිත යොමු කරපු ඒකට පැමිණි කෙනෙක් ආශා නැති කෙනෙක් ඔව් පිනයි පවයි දෙකම ඉක්මවා කෙනෙක් ශෝක රහිත පිරිසුදු කෙලෙස් දූවිලි වලින් තොර කෙනෙක්. පුරහඳ වගේ නිර්මල පහන් වෙච්ච හිතක් තියෙන තෘෂ්ණාවයි භවයයි ෂය කරපු කෙනෙක්. තෘෂ්ණාව නැති කිරීම තමයි එතන ප්‍රධානම දේ වගේ. ඒක ඊටාම වැදගත්. ඒ වගේම සසර දුක, ඒ කියන්නේ මේ ඉපදෙමින් මැරෙමින් යන ගමන තරණය කරපු කෙනෙක්. ධාන වඩන, උපාදාන රහිතව ගින්නක් නිවිලා යනා වගේ කෙලස් නිවිලා ගිය කෙනෙක්. නිවුණ කෙනෙක්. ඔව්. කාම තණ්හා, භව තණ්හා ෂය කරලා ගිහි ජීවිතය අතෑරලා පැවිදි වෙච්ච කෙනෙක්. මනුස්ස ලෝකයේ බැඳීම් වගේම දිව්‍ය ලෝකයේ බැඳීම් පවා ඉක්මවා ගියේ හැම කෙලෙස් බැම්මකින්ම නිදහස්ුණු කෙනෙක්. දෙලොවටම බැඳීම් නෑ. නෑ. සතුට රති සහ අසතුට අරති දෙකම අතෑරපු ලෝකය දිනපු වීරයෙක්. උන්වහන්සේ සත්තු ඉපදෙන හැටි, චුති, මිය යන හැටි, උපත්ති දන්නවා. ඒ කිසි දෙයකට ඇලෙන්නේ නැති සුගත, ඒ කියන්නේ යහපත් ගමන් නැති බුදත්වයටපත් වුණු කෙනෙක්. අතීත වර්තමාන අනාගත කියන කාල තුනේ කිසිම දෙයක් Tamange කියලා අල්ලාගන්නේ නැති කෙනෙක්. කිසිම බරක් නැති කෙනෙක්. ඒ කියන්නේ සම්පූර්ණ නිදහසක්. සම්පූර්ණ නිදහසක්. අවසාන වශයෙන් අර ත්‍රිවිධ්‍යාව, ඒ කියන්නේ පෙර ආත්ම භාවයන් දකින නුවණ පුබ්බේ නිනෝසනුස්සති ඥානය, සත්වන්ගේ ඉපදීම හා මරණය දකින නුවණ, චුතුපප්පාප ඥානය සහ කෙලස් නැතිකල නුවණ, ආසවක්ඛ්‍ය ඥානය කියන තුන් ආකාරයේ විශේෂ ඥානයෙන් ලැබූ ශාන්ත පුනර්භවයේ ක්ෂේකල රහතන් වහන්සේ. අන්න ඒ කෙනාටයි තමන් වහන්සේ බ්‍රාහමණයා කියන්නේ කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. හරිම ගැඹුරු සම්පූර්ණ විස්තරයක්. ඒ කියන්නේ බුදුදහමේදී මේ බ්‍රාහමණය කියන වචනයට දීලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මික අර්ථයක්. ඒක උපතෙන් එන කුල නාමයක් නෙවෙයි. හරියටම ඒක ක්‍රියාවෙන් සහ ප්‍රඥාවෙන් ලැඟා කරගන්න උතුම් තත්වයක්. ඉතින් මේ ඔක්කොම විස්තර කරලා බුදුන් වහන්සේ අවසානයේදී නැබත වතාවක් අර මුල් කාරණාව තහවුරු කරනවා නේද? ඔව් උන්වහන්සේ නැවතත් කියනවා බලන්න උපතින් කවුරුවත් බ්‍රාහමණයෙක් වෙන්නෙත් නැහැ, අබ්‍රාහමණයෙක්, ඒ කියන්නේ පහත් කෙනෙක් වෙන්නෙත් නැහැ. ක්‍රියාවමෙන්ම කම්මනා බ්‍රාහමණයෙක් වෙන්නේ ක්‍රියාවමෙන්ම අබ්‍රාහමණයෙක් වෙන්නේ කියලා. අර මුලින් කිව්වා වගේ ගොවියා, ශිල්පියා, වෙලින්දා, රජු මේ හැම කෙනෙක්ම හැදෙන්නේ යාලා කරන ක්‍රියාවෙන්. ඒ වගේම උන්වහන්සේ තවදුරටත් පැහැදිලි කරනවා මේ ලෝකය පවතින්නේ ක්‍රියාව මත, කර්මය මත සත්ව ප්‍රජාව පවතිනෙත් ක්‍රියාව මත. සත්වයෝ ක්‍රියාවට බැඳිලා ඉන්නේ. හරියට කරත්තරෝදය අර ගොනාගේ පස්සෙන් යනවා වගේ ක්‍රියාව සත්වයා පසුපස එනවා. මේක අර හේතුඵල දහම පටිච්ච සමුප්පාදයකත් සම්බන්ධයි. ඔව් ඒක තේරෙනවා. ඉතින් තපස ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය, බ්‍රහ්මචාරියාව, හික්මීම, দমনය කියන මේ උසස් ක්‍රියාවන් මේ ಗುಣධර්ම වඩන එක තුලින් තමයි අර උතුම් බ්‍රාහමණ තත්වයටපත් වෙන්නේ අර මම අන්තිමද විස්තර කරපු ත්‍රිවිද්‍යාලාභී කෙලස් නැති කරපු රහතන් වහන්සේ තමයි නුවණැත්තන්ගේ වචනෙන් කියන සැබෑම බ්‍රහ්මයා ඇත්තම පැහැදිලි කිරීමක් ඉතින් මේ දේශනාව ඇහුවට පස්සේ අර වාසෙට්ටයි ಭಾರද්වාජයි මොකද කරන්නේ? යාලා දෙන්න අතිශයෙන්ම පැහැදෙනවා. Tamange වැරදිම අපි අතෑරලා බුදුන් වහන්සේගේ මේ ගැඹුරු දහම පිළිඅරගෙන බුදුන් දහම් සංගුණ සරණ යනවා උපාසකවරු බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒ විවාදයේ විසඳිලා නිවැරදි අවබෝධය ලැබුවා. ඔව් ඒ ප්‍රශ්නෙට निराවුල්ම පිළිතුර යාලට ලැබුණා. ඉතින් මේ මුළු වාසෙට්ට සූත්‍රයේ පුරාම දිවෙන කතාබහෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය මොකද්ද? සාරාංශයක් විදිහ කිව්වොත් ඒක අද සමාජයටත් හරිම වැදගත් පණිවිඩයක්. ඔව් ඒවටම ගැඹුරින් හිතන්න තව එක කාරණයක් ඉතිරි වෙනවා වගේ මට හිතෙන්නේ. ඊ මොකක්ද? අපි අද සමාජයේ දකින්න නේද මිනිස්සු කොච්චරනම් උපතින් ලැබෙන අනන්‍යතාවයන්ට කුලයට, ජාතියට, પરම්පරාවට වගේ දේවල් වලට වටිනාකමක් දෙනවද කියලා. ඉතින් බුදුන් වහන්සේගේ මේ ඉගැන්වීම, ඒ කියන්නේ ක්‍රියාවෙන් සහ අභ්‍යන්තර ගුණවලින් ලැබෙන ශ්‍රේෂ්ඨත්වය තමයි වැදගත් කියන එක අර උපතේ පදනම් කරගත්තු සමාජ ව්‍යුහයන්ට ඒ වගේ සංකල්පවලට එමත් නැත්නම් අපි පෞද්ගලිකව අපිවම හඳුනා ගන්නා විදිහට කොයි වගේ අභියෝගයක් එල්ල කරනවද කියන එක ගැන ටිකක් මෙනෙහි කරලා බලන එක වටිනව නේද? ඇත්තම. ඒක හිතන්නට හොඳ ප්‍රශ්නයක්. උපතින් ලැබෙන ලේබල් වලට වඩා Tamanගේ ක්‍රියාවෙන් ගොඩනගා ගන්න චරිතයට වටිනාකමක් දීම ගැන නැවත හිතන්න මේ සූත්‍රය අපිට මඟ පෙන්වනවා.